සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සිතුවිලි වෙනස් කරගන්න ඕනේ ලෝකේ අපිට බොහෝ දැනෙන දේවල් වල තියෙන නිවැරදි බව කොච්චරද කියලා පිරික්සලා තමන්ගේ හිත නිවැරදි කරගන්න ඕනේ මේ සඳහා වූ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව යම්කිසි කඩයිමකට ළඟා වෙමින් පවතින කාලයකයි අද මේ ධර්ම දේශනාව සම්බන්ධ වෙන්නේ. අද මේ දේශනා මාලාවේ 99 වෙනි ධර්ම දේශනාව. ඉතින් අපි මේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ඉන්න වකවානුවේදී පොඩ්ඩක් පරීක්ෂාවට භාජනය කරලා බලන්න ඕන මගේ තුල කොපමණකින් කුසල් වැඩිලාද කියලා. ඉන්නත් බණ අහයි. බණ අහලා ඉතින් හිතිය විදිහටම හිටියොත් අපේ අපේ අරමුණ මොකක්ද කියලා මතක තියාගන්න ඕනේ. ඒ එහෙම නැත්නම් අපි නිෂ්ඵල දෙයක් කරනවා වෙනවා. ඒකින්ද අපි කල්පනා කරා නැවත වාරයක් අද දවසෙත් අපේ අරමුණ පොඩ්ඩක් මතක් කරන්න ඕනේය කියලා. එතකොට තමයි අපිට නැවත නැවත නැවත නැවත මොකද අපි දැනට සාකච්ඡා කරමින් ඉන්නේ ඊයේ දවසේ අපි ආර්ථික සංඥාව නැවත සාකච්ඡා කරා. ඒ වගේම පෙරේදා නැත්නම් ඊට ඉස්සෙල්ලා දවස්වල අපි ගැඹුරු කාරණාවන් වගේක් සාකච්ඡා කරමින් හිටියා. ඉතින් ඒ දේවල් එක්ක අපිට තියෙන උනන්දුව තව වර්ධනය කරගන්න නැවත මේ ධර්මයෙන් සිද්ධ වෙන දේ කොහොමද කරන්න ඕනේ කියන එක කොහොමද මේ කුසල් වර්ධනය කරන්න ඕනේ මොකද්ද එතකොට වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරපුවම අපිට පොඩ්ඩක් පුළුවන්කම තියෙනවා අපි දැන් දැනට යන වැඩපිළිවෙල හරිද මම මොකක් හරි වැඩපිළිවෙලක ඉන්නවද කියලාවත් අඩුම ගානේ දැනගන්න. මේකෙදී වැඩියෙන්ම අපේ හිතට දැනෙන ප්‍රශ්නයක් මම නැවත යොමු කරන්නයි ලෑස්ති. හිතට එකඟව ජීවත් වෙන එක හරියද? මොකද කියන්නේ මේක හුඟා කරලා අපි ප්‍රායෝගිකත්වයට නැඹුරු වෙච්ච ධර්මදේශනා මාලාවක් නේ අපි ප්‍රායෝගිකව අපේ ජීවිතේ ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් විදිහටයි අපි ධර්මයේ සාකච්ඡා කරන්න කියලා පොරොන්දුවක් වුණානේ දැන් නේද? දැන් ආයෙ මං අහනවා හිතට එකඟව ජීවත් වෙන එක හරියද? අපි හරි ආඩම්බරෙන් කියනවා මම මම මගේ හිතට එකඟව ජීවත් වෙන කෙනෙක් කියලා නේද? හොඳයි. මේ වගේ දේවල් ආපුවම අපි අපේ පැත්තෙන් බලා ගන්න එක හොඳයි වැඩේ. මම කෙනෙක් ගැන අප්‍රසාදයෙන් ඉන්නවා අද. හරිද? මම දැන් එයා ගැන අප්‍රසාදයෙන් කතා කරනවා. හිතට එකඟවමද නැද්ද කතා කරන්නේ. මට ඉතින් ගොඩාක් අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා යා ගැන මම දන්න කරුණු අනුව. ඒකෙන්ද මම හිතට එකඟවම යා ගැන අනිත් අයත් එක්ක අප්‍රසාදයෙන් කතා කරනවා යා ගැන. මම ආද රෑ දැනගන්නවා එයා මට මුකුත් වැරද්දක් කරලා නැහැ කියලා. හරිද? ඒ ටික මට දැනගන්න හම්බෙන්නේ අද රෑ කවුරු හරි ඇවිල්ලා මට ගොඩාක් විස්තර කියලා කියනවා. එයා වාට වැරද්දක් කළා. මට හරියටම තේරෙනවා එයා වැරද්දක් කළා නැහැ කියලා. දැන් මං හෙට උදේ මගේ හිතට එකඟවම එයා ගැන කතා කරන්නේ කොහොමද? දැන් මට ලොකු ප්‍රසාදයක් ඇති වෙලා මොකද අරයා ඔක්කොම විස්තර කියලානේ. දැන් මං හිතට එකඟවම එයා ගැන කතා කරන්නේ කොහොමද? ප්‍රසාදයෙන්ද අප්‍රසාදයෙන්ද? ප්‍රසාදයෙන්. එතකොට ඊයේ කරපු එකේ හරියද දන්නේ නැහැ. <laughs> ඊයේ හිතට එකඟවම මම අප්‍රසාදයෙන් කතා කරපු එක වැරදිද නැද්ද? හිතට එකඟව වැඩ කරන එක හරි. හිත හරිනම්. එහෙම නේද? හිත හරිනම් හිතට එකඟව වැඩ කරන එක හරි. නැත්තම් ඒක හරියන්නේ නැහැ. එකඟද? ඒකට එකඟද අපි මොකද? නේද? හොඳයි. දැන් එහෙනම් දැන් අපි බලා ගන්න ඕනේ. අපිට පුංචි කාලේ සමහර දේවල් හරි කියලා හිතුණා. හරි කියලා හිතලා අපි වැඩ කරගෙන ආවා. ටික කාලෙකින් තේරුණා අයියෝ ඒවා මහා විහිළු වැඩනේ කියලා. ඊට පස්සේ අවුරුදු 15 16 වෙනකොට තව දේවල් වගේක් හරි කියලා හිතුණා. ඊට පස්සේ පස්සේ තේරුණා ඒවා ඔක්කොම වැරදි කියලා. 20 25 වෙනකොට වෙන දේවල් වගේක් හරි කියලා හිතුණා. ඊට පස්සේ පසු කාලීනව තේරුණා ඒවා වැරදි කියලා. හැමදාම අපි හරි කියලා හිතාගෙන ඉන්න දේවල් හුඟක් ඒවා පසු කාලීනව වැරදි කියලා තේරෙනවද නැද්ද? දැන් මේ වර්තමානයේ අද මේ කාලේ මට සමහර දේවල් ගැන හරි කියලා හිතෙනවා සමහර දේවල් ගැන වැරදි කියලා හිතෙනවා. ඒක හරිද දන්නේ නැහැ. මොකද කියන්නේ? හොඳට විශ්වාසද? මගේ ජීවිතේ මේ වෙනකොට මම හරි කියලා හිතාගෙන කටයුතු කරන ඒවා හරියටම හරි කියලා විශ්වාසද? දන්නේ නැහැ. නේද? කියන්න බෑ. මැරෙනකම්ම හරි දේ මගේ හිතට දැනුන්නේ නැත්තම් කරුවලේ ජීවත් වුණා වගේද නැද්ද? කරුවලේ ජීවත් වෙන කෙනෙක් හිමින් සැරේ මේ මේසෙ රතු තියෙනවා. මේසයක් වෙන්න ඇති. පුටුවක්ද දන්නේත් නැහැ. හරියට හොයාගන්න බෑ පින්නත් මේ. හරියටම දන්නවද තමන් ළඟ ඉන්න අය අපි මහා ලොකුට කියනවා මගේ ළඟ ඉන්න අය මට ආදරෙයි කියලා. නේද? අන්ධයා අතතියතිය බලබල අතතියතිය බලබල කියන පුටුවක් වෙන්න ඇති කියලා අනුමාන වශයෙන් කියනවා. මේක මේ ඉස්සරහා මල් වැලක් තියෙනවා වගේ කියලා අනුමාන වශයෙන් කියනවා. නේද? ඒ වගේ මං අහන මේ අත්තන්ගෙන් තමන්ට ආදරෙයි කියලා හිතාගෙන අපි ඉන්න අය ගැන තියෙන්නේ ස්ථීරව මේ තනත්තා හෝ තනත්තිය මට මෙන්න මෙච්චරක් ආදරේ කියලා එකක්ද නැත්නම් එයා ආදරේ වගේ කියලා එකක්ද අනුමානද නැද්ද මොකද කියන්නේ අනුමාන හරියටම දන්නේ නැහැ එහෙනම් ජීවිතේ යන්නේ කොහොමද පෙරලෙනවා පෙරලෙනවා එහා පැත්තට පෙරලෙනවා මෙහා පැත්තට පෙරලෙනවා හරි කියලා හිතනවා අද හොඳයි කියලා හිතනවා හෙට හැන්දෑවට හොඳ නැහැ කියලා හිතනවා ආයෙ හොඳයි කියලා හිතනවා හොඳ නැහැ කියලා හිතනවා නේද එක නමක් කිව්වොත් මං කාගේ හරි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන හැඟීම වෙනස් කියලා මං හැමදාම කියනවා නේද කාටද දන්නේ හරිම හැඟීම එන්නේ දන්නේ නේද මේක ලොකු ප්‍රශ්නයක්ද නැද්ද? කවදද මම ලෝකේ ඇත්ත විදිහට මම හිතන්නේ කවදද? කවදා හරි එහෙම වෙන්න ඕනද නැද්ද? හැමදාම මට හිතිච්ච දේවල් වැරදි කියලා පස්සේ තේරුණා. කවදා හරි මගේ හිත ලෝකේ ඇත්ත අරමුණු කරන හිතක් වෙන්න ඕනේ. නේද? එක එක්කෙනාට එක එක්කෙනාට එක එක විදිහට යමක් හිතෙන්නේ පින්වත්නි. ඒ ඒ කෙනාගේ තියෙන සකස් වෙන දැක්ම අනුවයි. ඒ කෙනාට දැක්ම සකස් වෙන්නේ ඒ කෙනා අතීතයේ ආශ්‍රය කරලා හදාarලා තියෙන දේවල් අනුවයි. මේකට ඔය කියන්න හදන ඔක්කොම තේරුම් ගන්න පුළුවන් එක උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක රසවත් උදාහරණයක්. අන්ධයෝ පස් දෙනෙක් ඉන්නවා. මේ අන්ධයෝ පස් දෙනා අරගෙන ගිහිල්ලා හීලෑ අලියෙක්ව හැඩේ තේරුම් ගන්න කියලා අන්ධයන්ව දානවා. එක්කෙනෙකුට අහුවෙන්නේ කකුල. තව කෙනෙකුට අහුවෙන්නේ හොඬේ. තව කෙනෙකුට අහුවෙන්නේ කන. තව කෙනෙකුට වලිගේ. දැන් එයාලා අල්ලල්ලා බලනවා. කකුල අහුවෙච්ච එක්කෙනා විස්තර කරන්නේ අලියා විස්තර කරන්න ගියාම වංගෙඩියක් වගේ වංගෙඩියක් විස්තර කරනවා වගේ. වලිගේ අහුවෙච්ච කෙනා අලියා විස්තර කරන්න ගියාම විස්තර කරන්නේ කොසක් විස්තර කරනවා වගේ නේද? බඩ අහුවෙච්ච කෙනා විස්තර කරන්නේ තාපයක් විස්තර කරනවා වගේ. එතකොට තාපයක් වගේ දැනෙච්ච එක්කෙනාට අරයා විස්තර කරනවා රවුම් නේද කියලා විස්තර කරනකොට මෙයාට තරහ යනවද නැද්ද? හැමෝම හිතාගෙන ඉන්නේ මට අහුවෙච්ච කොටස තමයි අලියා කියලා. මට අහුවෙච්ච කොටස තමයි අලියා කියලා හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ මොකෙන්ද? තමන්ගේ අත්දැකීමෙන් නේද? අන්න ඒ විදිහට තමයි අර හිතට එකගම අර කට්ටිය කියන්නේ. මේක තමයි හරි කියලා. නේද? එතකොට තේරෙනවද ලෝකේ තර්ක විතර්ක ඇති වෙන්නේ ඒ ඒ කෙනාට ඇති වෙන දෘෂ්ටිය අනුවයි. ආන් ඒ දෘෂ්ටිය නැතිකරන්ඩ බුදුරජාණන් වහන්සේ කියනවා තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න කියලා. නිවැරදි කරගන්න කියලා. නැත්තම් ලෝකය ලෝකයේ තියෙන ඇත්ත හැටියට අපිට දැනෙන්නේ දැනෙන්නේ නැතු වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැනෙන්නේ නැතු වෙනවා. දෘෂ්ටිය ඍජු කරගත්තාම ඒ දෘෂ්ටිය ඍජු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනසින් දකින්න කියලා. කාවද මේ ලෝකේ තියෙන දේවල්? ලෝකේ තියෙන දේවල් මනසින් දකින්න කියලා කියනවා. ලෝකේ තියෙන දේවල් මනසින් දකින්න නම් ලෝකෙම අවබෝධ කරගත්ත හැයි කියලා දේශනා කරනවා තමන්ව දැක්කහම. එහෙනම් තමන්ගේ ක්‍රියාකාරීත්වය මනසින් දකින්න කියලා කියනවා. තමන්ගේ ක්‍රියාකාරීත්වය මනසින් දකින්න මේ ක්‍රියාකාරීත්වය තියෙන ඇත්ත ස්වභාවයයි දකින්න ඕනේ. ඒ සඳහා අපි කාගෙන් හරි දැනගන්න ඕනේ මේකේ තියෙන ඇත්ත ස්වභාවය. මගේ හිතෙන් නිකන් එන්නේ නැහැ. කොහොමද දකින්නේ කියලා දැනගන්න ඕනේ. ආන් ඒක දැනගත්තට මදි ඒක මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕන කොහොමද? Tamange හිතෙන් පිළිවෙලකට ගලාගෙන එන විදිහට මතක තියාගන්න ඕන. නැත්නම් ඒක හරියන්නේ නැහැ. තේරුණාද? ආන් කියනවා ඉස්සෙල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රවණය කරපු ධර්මය ධාරණය කරගන්න ඕනේ. ඊට පස්සේ ධාරණය කරගත්තු ධර්මයේ පිළිවෙලට Tamange මනසින් නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මනසින් දකින්න ඕනේ. ඊට පස්සේ අන්න එතකොට අපේ දෘෂ්ටිය ඍජු වෙනවාය කියලා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ලොකු උත්සාහයක් ගන්න ගනිමින් ඉන්නේ. ඉතින් ඒ එහෙම කරගෙන යනකොට අපිට අපේ තියෙන දැනට පීඩාකාරී දේවල් වගේක් මේ හිතෙන් නැగిලා යන අවස්ථා තියෙනවා. එකක් තමයි හරියට නිකන් එකාතකින් අප්පුඩි ගහන්න බෑ වගේ සැපයි කියලා හිතෙන දේවල් සැපයි කියලා අපේ ජීවිතේ අපි ගන්න දේවල් මහා දුක් ගොඩක් එතනම හදන ගතියක් තියෙනවා. වෙනත් මේ ලෝකෙට මේ ධර්මය ඕන උනේ දුක් ගැන කතා කරන්න නෙවෙයි. දුක් විඳින්නත් නෙවෙයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෝකයෙන් ලෝකේ අතහැරියේ භෞතික ලෝකය මේ ලැබිලා තියෙන කිසිදු සැප සම්පතකින් මට වැඩක් නැහැ. ඇයි? ඒවා හින්දා මට කවදා හරි මහා දුක් ඇති වෙනවා. දුක් හැදෙන සැපෙන් මට වැඩක් නැහැ. දුක් ඇති වෙන සැපයෙන් මට වැඩක් නෑ දුක් හැදෙන සැපයෙන් දුක් ඇති වෙන සැපයෙන් මට වැඩක් නෑ අන්න එහෙනම් කවදාක්වත් දුකක් ඇති වෙන්නේ නැති සැපයකට මම යන්න ඕනේ. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය වැඩියෙන් කතා කරලා තියෙන්නේ එහි ප්‍රධාන අරමුණ දුකද නැත්නම් සැපද? සැපය. සැපය ගැනයි. හැබැයි ඒ සැපේ නිකන් සැපයක් නෙවෙයි වෙනස් නොවන සැපයක්. අපේ ජීවිතේට ලැබිලා තියෙන සැප ඔක්කොම කොහොමද දන්නේ? අපේ ජීවිතේ අපි නොයේකුත් සැප ලබාගෙන තියෙනවා නෑ කියන්නේ. ඕනෑ තරම් තියෙනවා. නේද? රූපයක් දකිද්දී, සද්දයක් ඇහෙද්දී, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මේවෙන් අපි ඕන තරම් සැප ලබනවා. හැබැයි ලබන සැපය ඒ ලබන මොහොතේදීත් අපිට දුක් ඇති වෙන බව පේනවා. ඒකත් එක්කම එකටම ගැට ගැහිච්ච දුකක් තියෙනවා. ලෙහන්න බෑ. මේ බලන්න. ගොඩාක් ප්‍රිය කෙනෙක් දැකීම සැපයක්ද නැද්ද? ගොඩාක් ප්‍රිය තමන්ගේ හිතට දැනෙන හැඟීම් තියෙන කෙනෙක් දැකීම හොඳ සැපයක්. නමුත් ඒ දැකීමත් එක්කම තියනවද නැද්ද? එයා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා පීඩනයක්. පුංචි වෙනසක්වත් වෙන්න දෙන්නේ නැතුව තියාගන්නවා. වෙනස් වෙයි කියලා බයක් ඒ වෙලාවෙම තියෙනවද නැද්ද? පීඩණය, බය, සැපද? දුකයි නේද? මේ අහවලා වෙනස් වෙන්න දෙන්නේ මම කියලා මගේ හිතම කියනවා මේ ලෞකිකත්වය තුල තියෙන ඒවා. එතකොට අන්න ඒ බයෙන් ඒ සැපයත් එක්කම පෙරපසු නොවීම එකක් තියෙනවා. හරියට කිරි වීදුරුවට ගොම බින්දුවක් එකතු වෙලා වගේ එක නිකන් හරියට. එකටමයි තියෙන්නේ. ඔක්කොම කිරි තමයි ගොමක් තියෙනවා. නේද? ඒ කියන්නේ අපි මේ ලොකු සැපයන් ලබන්න ගියාට ඒවා රැකගැනීමේ අවශ්‍යතාවයකුත් ඒවා වෙනස් වෙයි කියලා බයකුත් අපිට නිබඳව තියෙනවා. එහෙනම් සැප අස්තෙම මොනවද තියෙන්නේ? දුක් වර්ගයක් තියෙනවා. එහෙනම් ස්ථීර සැපය කියන එක ලබන්න නම් මොකක්ද ඕන වෙන්නේ? අරමුණු කරන්න වෙන්නේ මොන වගේ එකක්ද? වෙනස් වෙන්නේ නැති දෙයක්. වෙනස් වෙන්නේ නැති දෙයක්. මම ඉතින් ඔන්න එහෙනම් හරියන්නේ වෙන ආදර වලින් හරියන්නේ අම්මගේ ආදරය හොඳයි කියලා ගියොත්. අම්මගේ ආදරය ස්ථිරද දන්නේ නැහැ. <laughs> නෑ ඉතින් නේද අපි එහෙම කියනවා තමයි. අම්මලාට නිග්‍රහ කරනව නෙවෙයි. අම්මා කියන්නේ පෘථග්ජන කෙනෙක්ද නැද්ද? නේද? අම්මා කෙරෙහි මට තියෙන ආදරයත් මොකද? ඒකත් සැරින් සැරේ වෙනස් වෙනවා. හැම එකක්ම මේ ලෝකේ වෙනස් වෙනවා. එහෙන් බැලුවොත් එහෙනම් ධ්‍යාන බලයකට වගේ එකට යන්න වෙයි. ඒකත් මොකද? ඒකත් වෙනස් වෙනවා බලාගෙන ගියාම. නේද? එහෙනම් අන්නේ විදිහට දුක් නැති සැපයක් හොයන්න ස්ථිර දෙයක් හොයන කෙනා අන්තිමට නවතින්නේ කොහෙද? නිර්වාණ ශාන්තිය කියන තැනයි. නිර්වාණ ධාතුව වෙනස් වෙන එක නෙවෙයි. ඇයි හේතු හින්දා සකස් වෙන එක නෙවෙයි හින්දා. එහෙනම් පින්වත්නි අන්න ඒ නිවන් සැපය ලබා ගැනීම සඳහායි බෞද්ධයා හැම වෙලෙම පිළිගන්නේ. ආන් ඒක වෙන්න ඕන අරමුණ කියන්නේ. හරි. ඒ අරමුණ ළඟා කර ගැනීම සඳහා අපි මේ හිත ගලවන්න හදනවා මේ තියෙන තැන් වලින්. ඔය දැන් මම ඔහොම කියනකොට ඉස්සෙල්ලා ඇත්ත තමයි අප්ප වැඩන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලින් නේද? මම මෙහෙම කියනකොට මේවා ඔක්කොම ඇතුලේ හැංගිච්ච දුකක් තියෙනවා. අනිත් එක ඒ දුක දැන් නම් ප්‍රකට නැහැ. ඒ වුණාට ඉදිරියේදී ඒවා ප්‍රකට වෙනවා. නේද? ගොඩක් ප්‍රකට වෙනවා. එතකොට දැඩි දුක් එනවා. අපි සැප ලබන වස්තු හින්දා මම නිකම් මෙහෙම කියන්නම්. අද දවසේ මට මොනවා හරි දැඩි දුකක් ආවා නම් ඒ ආපු සියලු දුක අතීතේ සැපයි කියලා ගත්ත දේවල් හින්දා නෙමෙයිද බලන්න. සැපයි සුවයි මధుරයි ප්‍රියයි කියලා ගත්ත දේවල් මොනවා හරි තියෙනවා නම් ආන් ඒ දේවල් හින්දා අද දවසේ මට මහා දුක් ගොඩක් ඇවිල්ලාද නැද්ද? එහෙම නේද? ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ලෞකික දේවල් සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා ගන්නකොට හරියට සාපයක් වැදුනා වාගේ පසුව හෝ ඒ මොහොතේම හෝ අනිත් පැත්තට ඒවට දඬුවම් වගේ දුක් හම්බෙනවා. මං අහනවා මේ අත්තන්ගෙන් අනාගතේ වැළපි වැළපි ඉඳ සිද්ධ වෙන දුක් වර්ගයක් එන්න තියනවද නැද්ද? එන්න තියනවද නැද්ද? ආන් ඒක තමයි මතක් වෙන්න ඕනේ. හ්ම් මගේ මව්ගේ වියෝව, පියාගේ වියෝව මේවා එන්න තියෙනවා මට. ඒ වගේද මට ගොඩාක් දුක් විඳින්න තියෙනවා. මං ඉන්නේ කොහොමද? අද නම් වෙන්න එපා, හෙට නම් වෙන්න එපා, තව පොඩකින් නම් වෙන්න එපා, තව අවුරුදු 5කින් වෙන්නත් එපා, 10කින් වෙන්නත් එපා කියන ප්‍රාර්ථනාවකින් ඉන්නේ. නමුත් කවදා හරි මේ ඊළඟ සෙනේ වෙනවා වැඩේ. නේද? එහෙනම් එදාට අද වගේම තමයි. අපි හිතනවා ඒ වෙනකොට මගේ හිත හරි ගිහිල්ලා තියෙයි කියලා නෑ. හරි ගැස්සුවේ නැත්නම් ওই විදිහම තමයි. අන්තිම තප්පරෙත් තියෙන්නේ තව අවුරුදු 15ක් හරි ඉඳී කියලා හිතාගෙන. එහෙනම් අනාගතේ එළබෙන්න තියෙන දුක් ගොඩක් මට තියෙනවා. ශරීරයේ ශල්‍ය කර්මයක් කරන්න කියලා වෛද්‍යවරයෙක් කියනවා. මොකක් හරි අසාමාන්‍යතාවයක් තියෙනවා කියලා. gediyak තියෙනවා කියලා. ඉතින් ශල්‍ය කර්මය කරන එක සැපද දුකද? ගොඩක් දුකයි. ඉතින් නොකර ඉඳින තියෙන්නේ. ඇයි දුක් කරන්නේ? ඇයි දුක් විඳින කරන්නේ? ඇයි මේ හොඳට තියෙන ශරීරය කපන්න දෙන්නේ? ඇයි? නැත්තම් ඊට වැඩි දුකක් ඇති වෙනවා. ඊට වඩා ලොකු දුකක් නැති කර ගැනීම සඳහා පොඩි දුකක් විඳිනවා. ආන් ඒ වගේ භාවනා කරන එක සැපද දන්නේ. භාවනා කරන එක සැපද? හුඟක් අයට නෑ නෑ පටන් ගත්තම අයියෝ මට නම් ඔය එක තැන ඉන්න බෑ මට කකුල් නමාගෙන ඉන්නත් බෑ මට කොන්ද ගෙලින් තියාගෙන ඉන්නත් බෑ නේද මට හෙට මෙහෙට දඟලන්න නැතුව ඉන්නත් බෑ කියලා භාවනා කරන එක දුකයි. එහෙනම් චිත්තය සකස් කර ගැනීම සඳහා Tamanට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් වෙන් වෙලා හිත එකඟ කරගෙන වාඩි වෙලා කටයුතු කරන්න වෙනවා. ඒක දුකක්. හැබැයි ඒ දුක අනාගතයේ මහා සැපයක් ලබා ගැනීම සඳහායි. හරිද? නොයේකුත් කාම අරමුණු වල යන මේ සිත රැකගන්න මහා විශාල සුවයකටපත් වෙන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතු තියෙනවා මේ දුක් විඳගෙන හරි මේ ප්‍රතිපදාව ආරක්ෂා කරන්න වෙන මොකටවත් නෙවෙයි අනාගතේ ඊට වැඩිය ලොකු සැපයක් ඇති කර ගැනීම සඳහා ඊට වැඩි ලොකු සැපයක් ඇති කර ගැනීම සඳහා සැපයක් ඇති කර ගැනීම පැත්තක තිබ්බාවේ ලොකු දුක් ගොඩකින් අයින් වීම සඳහා. ඉතින් මම හැමදාම කියනවා මේ බලන්න. දැන් අපි බලමු පොඩ්ඩක්. දැන් ඔහොම කියන විදිහට ඉතින් හාමුදුරනේ කොහොමද මේ දුක් නැති වෙන්නේ? ඕකෙන් මොකද කරන්නේ මේ ධර්මයෙන් කියලා. මම කියන මේ අත්තන්ට බලාපොරොත්තු කඩවීමයි දුක් ඇති වෙන්න හේතුව කියලා කිව්වොත් මොකද කියන්නේ? හැම දුකක්ම ඇති වෙන්නේ මානසික දුක් ටික ඔක්කොම ඇති වෙන්නේ අපේ මේ බලාපොරොත්තු හින්දා. හවුද නැද්ද? බලාපොරොත්තු කඩ වුණොත් දුක් ඇති වෙනවා. බලාපොරොත්තු කඩ වෙන්නේ කඩ වෙන්න හේතුනේ බලාපොරොත්තු ඇති වෙච්ච හින්දායි. බලාපොරොත්තු ඇති වුණාම බලාපොරොත්තු කැඩෙනවා. බලාපොරොත්තු ඇති වුණේ නැත්තම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. එහෙනම් මම දැන් අවවාදයක් දෙන්න යන්නේ. බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ඉන්න. මොකද කියන්නේ? හා කිව්වොත් හරි. ආද. ඒක කරනවා නෙවෙයි මම බලාපොරොත්තු ඇති කරගත්තද නැත්නම් ඇති වුණාද ඇති වෙනවා ඇති වෙන ස්වභාවය මගේ සිතේ තියෙනවා ඇති වෙන ස්වභාවය තියෙනවා පින්වත්නි මොන හරි දෙයක් ගැන කවුරු හරි කෙනෙක් ගැන කාගේ හරි හැඟීමක් ගැන රූප ගැන වේදනා ගැන සිත් ගැන ධර්මතා ගැන තමන්ගේ තුල ඇති වෙන අනුන්ගේ තුල ඇති වෙන ආදරය ආදී දේවල් ගැන බලාපොරොත්තු ඇති වෙනවා බලාපොරොත්තු ඇති කරගන්නවා නෙවෙයි එහෙනම් එතෙන්ට බෙහෙත් දෙන්න වෙයි වගේ නේද අතීත බලාපොරොත්තු ඇති වුණා වගේම ඒවා කැඩුනා ඒකින්ද දුක් ඇති වුණා. දැනට මට බලාපොරොත්තුවක් තියෙනවා අපේ අම්මා තව අවුරුදු 15ක් යනකම් මැරෙන්නේ 20ක් යනකම් මැරෙන්නේ කියලා. ඒක අයින් වෙන්න ඕනේ. තව අවුරුදු 5කිනුත් තියෙන බලාපොරොත්තුව මොකද්ද? හා දැනට තියෙන ගාන කියමුකෝ අවුරුදු ගාන කීයද? අපි නිකන් දාමුකෝ 15කින් මැරෙන්නේ නැහැ. 15කින්වත් මැරෙන්නේ නැහැ කියලා ඔන්න දැනට හිතාන් ඉන්නවා. තව අවුරුදු 5කින් මං ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? 10කින් කියලා කියයිද 15කින් කියයිද? ඒත් කියන්නේ 15කින්ම කියලා. තව අවුරුදු 10කින් ඇහුවොත් ඒත් කියන්නේ එහෙමයි නේද? ඒ වගේ අපිට යම් කිසි අදහසක් එල්බිලා තියෙනවා නම් හිතට එකගොම ඒක තමයි ඉන්නේ. ඒ වුණාට මම මේ අත්තන්ගෙන් අහනවා තව චුට්ටකින් අපේ අම්මා මැරෙන්න බෑද? පුළුවන් හැකියාවක් තියෙනවද නැද්ද? ආයෙත් කියන ඔව් පුළුවන් කියලා. මම හැමදාම ඔක පරීක්ෂා කරන්න කියන එකයි නැවත මතක් කරන්නේ. තව පොඩ්ඩකින් මැරෙන්න පුළුවන් කියලා මේ අත්තෝ කිව්වට බලාපොරොත්තුව මොකද්ද? නෑ වෙන්නේ වෙන්නේ නෑ කියලා. එහෙනම් කියන වචනේ හිතේ ඇති වෙන හැඟීමේ වෙනසක් තියෙනවද නැද්ද? නේද? කියන වචනේ හිතේ ඇති වෙන හැඟීමේ වෙනසක් තියෙනවද නැද්ද? නෑ ඒක වෙන්නේ නෑ කියලා තද හැඟීමක් තියෙනවා. හයියෙන් වැස්සක් වහිනවා. මං කියනවා තව පොඩ්ඩකින් පායයි කියලා. ආන් එතන කියන වචනේ හිතන හැඟීමේ වෙනසක් තියෙනවද? තියෙනවද? නෑ නේද? මං කියනවා තව පොඩ්ඩකින් පායයි. හැඟීමෙන්මයි කියන්නේ. මට හැඟීමක් තිබුණා නම් තව පැයක් විතර පායන්නේ නැහැ කියලා මං කියන්නේ මොකද්ද? තව පැයක් විතර යනකම් පායන එකක් නැහැ. නේද? හොඳට තේරුම් ගන්න මම කියන්නේ දේ දුන්නක් පායලා තියෙනවා. එතකොට කට්ටියක් කියනවා මට මේ ළමයි ටික එක්කන් එන්න කියලා. පෙන්නන්න. එතන මම කියනවා එයාලා එක්කන් එනකම් මේක තියෙන එකක් නෑ. මම වචනයක් කිව්වා තියෙන එකක් නෑ කියලා. එන්න ඒ වචනේයි මගේ හැඟීමේයි ඒ කියන්නේ තියෙන එකක් නෑ කියලා මට දැනෙච්ච හින්දා මම කියන්නේ. ඒකේ වෙනසක් තියෙනවද? නෑ. මං කියන තව පොඩ්ඩකින් අම්මා මැරෙයි කියලා. ආ කියන වචනේයි ඇති වෙන හැඟීමේ වෙනසක් තියෙනවද නැද්ද? ආ. ඔන්න වැඩේ තේරෙන්න ඕන. අපි ගැන අපි හොයාගන්න කියලා මං කිව්වා. හරි. කවදා හරි දවසක මේ මොහොතේ ජීවත් වෙන අම්මා ඊළඟ මොහොතේ මට නැති වෙනවද නැද්ද? ඒ වෙනකොට මට අවුරුද්දක් තව ජීවත් වෙයි කියලා අදහසක් තිබ්බා නම් දුකටපත් වෙනවද නැද්ද මාව? හැඟීමක් තිබ්බනම් නේද? අදහසක් තිබ්බනම් බලාපොරොත්තුවක් තිබ්බනම් දුකටපත් වෙනවද නැද්ද? අවුරුදු 10ක් ඉඳී කියලා හිටියනම් ඊට වැඩිය දුකටපත් වෙනවද නැද්ද? අවුරුදු 5ක් කියලා කිව්වනම් ඊටත් වැඩිය දුක ඊට නේද? අඩුව දුකක් ඇති වෙනවා. මාසයක් ඉඳී කියලා හිතුවත් දුකක් ඇති වෙනවද නැද්ද? දවසක් ඉඳී කියලා හිතුවත් මේ දැන් නැති වුණොත් දුකක් ඇති වෙනවද නැද්ද? එහෙනම් ඒ දුක නැති වෙන්න නම් මගේ බලාපොරොත්තුව කොතෙන්ට එනකම් වැටෙන්න ඕන. තව මොහොතක්වත් ඉඳී කියලා බලාපොරොත්තුවක් නැහැ කියන තැනට වැටෙන්න ඕන. හරිද? තනකොළ පෙත්තක් අග දිය බිඳුවක් තියෙනවා. හරි? තනකොළ පෙත්තක් අග තියෙන දිය බිඳුවක් ගැන මං කියනවා මං එනකන් ඕක තියාගන්න මං පෑයකින් එනවා කියලා. මොකක් කියයිද? ඒ ගැන ඇත්තටම තියෙන අදහස මොකද්ද? ඒක තව මොහොතක්වත් දෙන්නේ නැහැ වැටෙයි, දැන් වැටෙයි කියලා. තනාග පිනිබින්දුව වගේ මේ ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද නැද්ද? අපි ඉතින් ඒක කියලා නිකන් ඉන්නවා. තනකොළ පෙත්ත අග තියෙන දිය බින්දුව වගේ කියලා. පින්නත් මේ හැඟීමයි දේශනා කරේ. අපේ හැඟීම තියෙන්න ඕනේ එහෙම එකක්. හරිද? මට හොඳටම දන්නවා මම නේද? මගේ අයිතියක් නැතුවයි මේ ජීවිතය තියෙන්නේ. තව මොහොතකින් මට මොනවා වේද කියලා කියන්න බෑ. මේ යන අය මේ නැති වෙන එකපාරටම. එහෙම එහෙම දේවල් තියෙනවද නැද්ද? ඕනෑ තරම් තියෙනවා. අන්න ඒක ගැන අපි හරියට මෙනෙහි කරපු නැති හින්දා අපි අපිට අධික ලෝභයක් ඇති වෙලා තියෙනද සමහර දේවල් ගැන අපි බලාපොරොත්තු තියාගන්නවා මේක වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක විය හැකියාව තනාග පිළිබිඳුවක් වගේමයි නේද? මේ ඉන්නවා මේ නැති වෙනවා. මේ කතා කර කර ඉන්නවා මේ නැති වෙනවා. හරි? අන්න එහෙනම් අන්න ඒක කලින් දැනගත්තා නම් අපේ හිත බලාපොරොත්තු තියන්නේ නැහැ. බලාපොරොත්තු තියන්නේ නැහැ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ආන්ගේ ඒ වගේ බලාපොරොත්තු ඇති නොවන தත්තට අපේ චිත්තසංතානය සකස් කරන්න ඕනේ, හදන්න ඕනේ. ආන් එහෙම හැදුනට පස්සේ හිතියොත් තියෙන්නේ සතුටක්ද නැද්ද? බලාපොරොත්තු නොවුණා දැන් ඉන්නවා ඉතින්. ඉතින් ප්‍රශ්නයක් නැහැ ජීවිතේ ගෙනියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සංස්කාර කියලා කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අපේ ජීවිතයේ ගලන ධාරාව මෙතන වේදනාවල් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ශරීරේ පුරාවටම හිතේ. එක එක වෙලාවට තරහසිත, ආදරසිත, රාගසිත, මෝහසිත, ඊර්ෂ්‍යා වාරමුණු කරපු සිත එක එක සිත පහළ වෙනවා. නේද? ඒ වගේම ඒකට අදාළ ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී සිතුවිලි පහළ වෙනවා. ඊළාට මේ ශරීරය කියන එක හැම වෙලෙම දාඩිය දානවා, දිරනවා, නියපොතු වැවෙනවා, කොණ්ඩේ වැවෙනවා එක එක එක එක ආකාරයේ රුධිර සංසරණය වෙනවා මේකේ මේ වගේ හැම වෙලෙම වෙනස්කම් සිද්ධ වෙනවා. කය කියන ධාරාව හැම වෙලෙම වෙනස් වෙනවා. වේදනා කියන ඒවත් හැම වෙලෙම වෙනස් වෙනවා. සංඥා සංකාර කියලා කියන ඔය සිතුවිලි ඔක්කොම හැම වෙලෙම වෙනස් වෙනවා. ඇහි දැනීම, කනේ දැනීම, නාසයට දැනෙන, කියන්නේ ඇහැට දැනෙන රූප දැනීම, කනට ඇහෙන ශබ්ද ශබ්ද ඇසීම කියන ඒවාගේ දැනෙන ගතිය, ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ කියන හැම වෙලෙම වෙනස් වෙනවා. දැන් මොනවද හැම වෙලේ වෙනස් වෙන්නේ නැත්තේ? හැම එකම වෙනස් වෙනවා. ඔය හැම එකම වෙනස් වෙන්නේ මට ඕන විදිහටද? නෑ. ඒවා වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඔන්න ඔය ටික දැනගත්තනම් බලාපොරොත්තු වෙයිද? ඔය ටික දැනගත්තනම් බලාපොරොත්තු වෙන්නේ එන්නේ නෑ පින්නත්. මම ඔකට හැමදාම කියන උදාහරණයක් කොච්චර සහනයක්ද බලන්න එතකොට. මේක එහෙම කිව්වට අපිට තේරුම් ගන්න අමාරු උදාහරණයක්ම ඕනේ. අපි ඉස්සෙල්ලා දේ දුන්න ගැන කතා කරානේ නේද? ඉස්සෙල්ලා වගේම දේ දුන්නක් පායලා තිනවා. මට බොහොම සතුටු ඇති වෙනවා දේ දුන්න දැකලා. මගේ නිකන්වත් අදහසක් එනවද? ළමයි ටික නැගිටලා එනකම් මම මේක තියාගන්නවමයි කියලා බලාපොරොත්තුවක් එනවද? එන්නේ ඇයි ඒක තියාගන්න බෑ කියලා මම හොඳටම දන්නවා. හොඳටම දන්නවා තියාගන්න බෑ කියලා. ඒ ගැන බලාපොරොත්තුවක් එන්නෙම නෑ. තියාගන්න ඕන කියලා බලාපොරොත්තුවක් එන්නෙම නෑ. නේද? මුළු ලෝකේ ගැනම අන්න අර දේ දුන්න ගැන වගේ නම් තමන්ගේ හැඟීම. මුළු ලෝකේ ගැනම දේ දුන්න වගේ නම් හැඟීම. බලාපොරොත්තු ඇති වෙන්නේ නැතුව යනවා. නේද? අන්න ඒක ඇත්ත ඇත්තටමත් මේ ලෝකේ ස්වභාවය තමයි ඔය දේ දුන්න වගේමයි අපි ඔක්කොම බලන්න අරන් නේද දේ දුන්න මේ ඇති වෙනවා මේ නැති වෙනවා තියෙනකන් හොඳයි ආදරේ කොහොමද ඒ වෙට වෙලාවක හැදෙනවා වෙලාවක නැති වෙනවා වේදනාව කොහොමද මේ හැදෙනවා මේ නැති වෙනවා නේද එතකොට එහෙනම් සිත් කොහොමද මේ ඇති වෙනවා මේ මට ඕන හැටියට තියෙන්නේ ඒව ගැන බලාපොරොත්තු තියන්න බෑ අන්න ඒ බලාපොරොත්තු ඇති වෙන්නේ නැති දේ තේරුම් ගත්තා නම් පින්වත්නි අපි අර දේ දුන්න ගැන බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ තියාගන්න ඕනේ කියලා අම්මා ගැනත් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අම්මත් එක්ක ඉන්නවා. නේද? අර බලන්න දේ දුන්නත් එක්ක සන්තෝෂ වෙනවා. අදහසක් තියෙනවා. ආයේ පෑවුවොත් හොඳයි කොයි වෙලාවක හරි. පෑවුවොත් මම ළමයින්ට පෙන්නනවා. ළමයි ඉන්න වෙලාවක පායන්න ඉඩ තියෙනවා. ආන් ඒ වගේ මම මේක තියාගන්නවමයි කියලා දැඩිව ගැනීමක් නැහැ. ඉතින් අන්න එහෙම අපේ චින්තනය වෙනස් වෙන විදිහ බලන්න. නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරෙනකොට මේ ලෝකයේ තියෙන මං ඉස්සෙල්ලා කිව්වා දුක්ඛ දුකක් ගැන නේද? මේකත් එක්කම ඇවිල්ලා තියෙන දුකක්. මේකත් එක්කම ඇවිල්ලා තියෙන සැපත් එක්කම එන දුකක් කිව්වා. එහෙම වුණොත් මේ වගේ ඇලෙන්නේ නැහැ. හැම වෙලෙම වෙනස් වෙන ස්වභාවය කියලා අනිත්‍ය ලක්ෂණය ගැන කිව්වා. නේද? ඊළඟට ඒ වෙනස් වීම මට ඕන හැටියට තියෙන්නේ නැහැ කියන එක තමයි අනාත්ම ලක්ෂණය. ඒ වෙනස් වීම මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒක හැම වෙලෙම හොඳ පැත්තට වෙනවද නරක පැත්තට වෙනවද කියන තීරණය මට ගන්න බෑ. ඒ ගැන මට බලාපොරොත්තු තියාගන්න බෑ. හරියට දේ දුන්නා වගේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම. ඔන්න ඔය ලක්ෂණ තුන මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ තුන අපේ ජීවිතයේ හැමතැනම තියෙන බව හැම නිමේෂයකම හැම තප්පරයක ඇවෑමෙන් මේ ලක්ෂණ විද්‍යාමාන වෙන බව මගේ ජීවිතය තුලින් මම තේරුම් ගන්න ඕනේ. මගේ ජීවිතය තුලින් මම ඒ තුන් තේරුම් ගන්න නම් මගේ ජීවිතයට එබිකම් කරන්න ඕනේ. හරිද? ආන් ඒ තේරෙන්නේ කොච්චරකින්ද? ඒ තේරෙන ප්‍රමාණයෙන්ම අනිත් අයගේ ජීවිත ගැන තේරෙන්න පටන් ගන්නවා. මගේ හිතේ උපදින්නා වූ ධර්මයන්, ඒ කියන්නේ ආදරය ආදී, තරහ ආදී දේවල්, ඊර්ෂ්‍යාව වගේ දේවල්, ක්‍රෝධය වගේ දේවල් මං හදාගත්තේ නෑ. ඒ වගේම ඒවා එක දිගට මට පවත්ත ගන්නත් බෑ. ඒකේ නිර්මාණකරුවා මම නෙවෙයි. මට දැන් මෙහෙම මෙහෙම ඉන්නකොට මේ පැත්ත බලනකොට තරහකාරයෙක් දකිනවා. මට තරහක් එනවා. ඒකේ නිර්මාණකරුවා මමද? ඒක මම නිර්මාණය කරගත්තද? ඒක මම නිපද වැව්වද? නැත්තම් උනාද? මං කැමැත්තෙන් දුන්නේ. මං කැමතිද මට තරහ එනවට? මං පොඩ්ඩක්වත් කැමති නෑ. නමුත් උනාද නැද්ද? එහෙනම් ඒක මට බලහත්කාරයෙන් එන එකක්ද නැද්ද? මං අකමැති දෙයක් මෙතන සිද්ධ වෙනවා. ආන් අනාත්ම ස්වභාවය. මට බලහත්කාරයෙන් මේක එන්නේ නේද? අකමැති සද්ද කණෙන් ඇතුළට එනවද නැද්ද? නේද? කැමැත්තෙන් දෙන්නේ. නෑ බලහත්කාරයෙන් එන්නේ. අකමැති රූප හැට පේනවද නැද්ද? ඒ වගේ අකමැති හැඟීම් මේ කුඩින් එනවා. එතකොට මම කැමැති නැති ඇවිල්ලා මෙතන ක්‍රියාත්මක වෙලා. ඒක මගේ වැරද්ද? එහෙනම් මගේ වැරද්ද මට තරහ එන එක? නෑ. අන්න ඒක මම තේරුම් ගන්නකොට වෙන කෙනෙකුට තරහ ගිහලා මට බයිනවා. වෙන කෙනෙකුට කේන්ති ගිහලා මට බයිනවා. ඒක කොහොමද? මං එයාට හොඳටම බයින්න ඕනේ. ඇයි මට බැන්නේ කියලා. කොහොමනම්ද? ඒකේ නිර්මාණකරු එයා නම්. එයා තමයි ඒක නිපද වැව්වේ නා. නේද? වැරදි දෙයක් නිපද වැව්වා නම් බයින්න ඕනේ. නේද? ඒ කියන්නේ වැරදි දෙයක් හැදෙව්වා නම් හැදුවා නම් බයින්න ඕනේ. එතකොට ඒකේ නිර්මාණකරු එයා නෙවෙයි නම් එයාට බැලලා වැඩක් වෙනවද? එයාට බැලලා වැඩක් වෙනවද? ඇත්තටම කෙනෙකුට තරහ එන එක දැන් වෙන කෙනෙක් තරහ ගිහලා මට බයිනවා මට බයිනවා දැන්. ඒ ඇති වෙන කේන්තිය එයාගේ තුල ඇති වෙන කේන්තිය තරහ ඉන්නකො මං අර කට්ටියත් එක්ක කේන්ති ගන්නම් කියලා හදාගත් එකක්ද නැත්නම් එයාට ආපු එකක්ද? ආපු එක. එහෙනම් ඒකට වග කියන්න ඕනේ යාද? නෑ නෑ නේද? ඒකට කරන්න දෙයක් කරන්න දෙයක් නෑ යාට. එහෙනම් අපි යාත් එක්ක තරහකින් හරියනවද? පිළිගන්න කැමති නෑ නේද මේ වැඩේ? ඇත්ත බව පේනවා. නේද? ඒ වුණාට අන්න පිළිගන්නවත් කැමති නෑ. එහෙම වෙන්නේ කොහොමද? හොඳට කියලා දෙනකොට තේරෙනවා ඇත්ත තමයි කියලා. නමුත් ඒක පිළිගන්න අපි ලෑස්ති නෑ. මේක පිළිගන්න නම් කොහෙටද හැරිලා බලන්න ඕන. Tamange පැත්තට හැරිලා මෙතන ගැන හොඳට තේරුම් ගන්න. මෙතන සිද්ධ වෙන සිද්ධිය හොඳට තේරුම් ගන්න ඕනේ. Taman තුලින් ලෝකය දකින්න පුළුවන් එතකොට. අපි අපිව තේරුම් ගන්න නැතුව ලෝකයට විනිශ්චයක් දෙන්නේ අපේ තුලින්. හරිද? අපේ තුලින් ලෝකෙට විනිශ්චය දෙන මම මේ කාරණා ඔක්කොම අපි සාකච්ඡා කරපේ මම ආයෙ කියන්නේ දෙසරයක් තුන්සරයක් හිතන්න ඕන හින්දා. හරි? මහා පුදුම කාරණාවකුත් කියන්නද? නේද? ඔකෝම ඇලිලා ඉන්නේ වැඩිපුර ප්‍රමාණයක් ආදරයට නේද? අපේ අම්මලා තාත්තලා කියනවා මට ඇහිලා තියෙනවා ලොකු දරුවාට වැඩිය පොඩි දරුවා මට ආදරෙයි කියලා. පොඩි දරුවාට වැඩිය ලොකු දරුවා මට ආදරෙයි කියලා. ආදරය මයින්ව දැකලා තියෙනවද කට්ටිය? නේද? මයින්වද නැද්ද? අච්චරයි මෙච්චරයි කියලා. ලොකු දරුවාට වැඩිය පොඩි දරුවාට අද උණ ගැනිලා නම් උණ කැට්ටෙන් මෙන්න හැකි. හරිද? එක එකේම මයින්ඩ් එකේ උපකරණ තියෙනවා. ආදරේ මැන්නේ මොකෙන්ද දන්නේ ආදරේ මැන්නේ මොකෙන්ද මොනවා දිහා බලලාද ඔව් අපි මැනගත්ත ආදරේ කොහොම හරි මොනවා දිහා බලලාද අපි ආදරේ මැන්නේ එයාගේ අන්න වැඩ දිහා දැකලා නේද එයාගේ වැඩ මොනවද වැඩ ක්‍රියා සහ වචන අන් අයගේ ක්‍රියා සහ වචන විතරයි නේද එයාගේ ආදරය මැනගන්න මට තියෙන එකම මිම්ම වෙන මොනවත් තියනවද වෙන මොකක්වත් නැහැ එහෙනම් කෙනෙක්ගේ ක්‍රියාවන් සහ වචන දිහා බලලා මං කෙනෙක්ගේ ආදරය මැන්නා හරි නේද හරි මම දැන් අපි කට්ටියටම කියනවා හරි ඔක්කොමලා එකතු වෙලා එකම ඉරියව්වෙන් ඉඳගෙන එකම ගානට එකම වචන කියමින් බුදුන් වදිමු කියලා. හරිද? දැන් එයාගේ කායික ක්‍රියා වාචික ක්‍රියා අපි ඔක්කොගේම එකම වගේ. කායික ක්‍රියා වාචික ක්‍රියා එකම වගේ. හැබැයි හැඟීම වෙනස්. එහෙනම් මයින්ඩ් පුළුවන්ද නේද මේක හොඳට තේරුම් ගන්න මම මෙහෙම කියන්නම් මට ගොඩාක් ආදරයක් ඇති වෙලා ඇල්මක් ඇති වෙලා ලෙන්ගතුකමක් ඇති වෙලා මම මේ අතාරගෙන කාගේ හරි කරෙන් තිබ්බා දැන් මම දන්නවා මෙතන ඇති වෙච්ච හැඟීම නේද එතකොට එයාත් මොකද කරන්නේ? එයා ගණිත් අතාරා මගේ කරෙන් තිබ්බා. එතකොට මට මොකද හිතෙන්නේ? මට වගේම හැඟීමක් එයාට ඇති වෙලා කියලා. එහෙනම් මෙතන ඇති වෙච්ච හැඟීමත් එක්ක නේද ඒක මැන්නේ? දැන් එතකොට ඒක හරිද? හරියටම කියන්න පුළුවන්ද? ඒ වගේම හැඟීමක් ඇති වෙලා එයා මේ අතාරන් තිබ්බේ කියලා. බෑ. අපි ඔක්කොම එකම ඉරියව්වෙන් ඉඳගෙන එකම වචන කිව්වට බුදුහාඳුර ගැන තියෙන හැඟීම වෙනස්. එහෙනම් වෙනස් හැඟීමකින් වෙන කෙනෙකුට මං කරන ක්‍රියාව කරන්න පුළුවන්. මම යම් හැඟීමක් ඇති වෙලා යම් ක්‍රියාකාරකමක යෙදෙනවා. හරිද? ඒ ක්‍රියාකාරකම වෙන කෙනෙක් යෙදෙනකොට මං හිතනවා මේ හැඟීම මෙතන ඇති කියලා. ඒක එහෙමමද? නෑ. නේද? එහෙනම් මට වැරදිලාද නැද්ද ලෝකේ? හ්ම් ගැඹුරු කල්පනාවකට ගිහිල්ලා බලන්න ඕන මේවා කියද්දි. මට මොකක් හරි වැරදීමක් තියෙන්න පුළුවන්. ඒක වැරදිලා හින්දා නේද සමහරලාට අපි කියන්නේ කතා කරපු හැටියට හිටිය හැටියට අපි නම් හිතුවේ නෑ මෙහෙම කෙනෙක් කියලා කියලා කියනවා නේද? ආන් ඇයි ඒ ඇතුලේ තියෙන හැඟීම හොයන්න බෑ හොයන්න බැරි දේවල් එක්කයි අපි මේ ඉන්නේ පින්නොත් මේ ලෝකේ. ඔන්න ඔය හැම දෙයක්ම තේරුම් ගන්න නම් මේ කියපු හැම දෙයක්ම තේරුම් ගන්න නම් මොකද කරන්න ඕන? ධර්මානුකූලව අපේ හිත ශක්තිමත් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ මේ අඳුරේ ඉන්න කෙනාට අඳුරේ අතපතකට යන කෙනාට අනුමාන වශයෙන් මේ ලෝකය දැනෙන්නේ අන්න ඒ අනුමාන වශයෙන් තියෙන ලෝකය අතහැරිලා පරචිත්ත විඥානනය ඇති කරගන්න පුළුවන් ධර්මය තුළ අන්න එයාට නම් අනුගේ හිත දකින්න පුළුවන් නේද? ඒ වගේ නොයේකුත් ආකාරයේ අභිඥා විතරක් නෙවෙයි තමන්ගේ தත්ත්වයේ ඇත්ත தත්ත්වය හරියට දැනගත්ත කෙනාට පින්වත්නි ලෝභය උපදින ස්වභාවයම නැති යනවා, දේශය උපදින ස්වභාවයම නැති යනවා, මෝහය ඇති වෙන ස්වභාවයම නැති වෙනවා. මුකුත් උසන් ඉන්නේ නැහැ ඊට පස්සේ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හරිද? බණ ඉවර කරන්න ඉස්සෙල්ලා එකක් අහන්න. මම මං ගැන යම් විදිහකට හිතාගෙන ඉන්නව නේද? මාව මේ ලෝකයා ලෝකයේ අය මං ගැන අඳුරනවා ඇත්තේ, මාව පේනවා ඇත්තේ, මං ගැන හිතනවා ඇත්තේ මෙන්න මේ විදිහටයි කියලා මම යම් කිසි අදහසක් තියන් ඉන්නව නේද හැම කෙනෙක්ම. මං ගැන මෙහෙම හිතනවා ඇත්තේ කියලා. ඇත්තටම ලෝකේ කවුරු හරි ඒ විදිහටම හිතනවද දන්නේ නැහැ. මම මං ගැන හිතාගෙන ඉන්න විදිහටම මං ගැන කවුරු හරි හිතන කෙනෙක් මේ ලෝකේ හොයාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම මං ගැන හිතාගෙන ඉන්න එක කාට විතරයිද? ඔව් තනි වෙලා ජීවත් වෙන්නේ කියන්නේ. නේද? ඈ තනියම ඉන්න එකක් මේක. වෙන කෙනෙකුට මේක දකින්න තේරුම් ගන්න බෑ. එහෙම එකක් තියාගෙන තමයි ඔය ඉන්නේ අපි නේද? එහෙනම් මේවා පිළිබඳ තව හිතනද අපිට අවස්ථාවක් කරගන්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ මම මුලා වෙලා ජීවත් වෙන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපපත් කරගන්න ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරමාන ආදී අකුසලයන්ගෙන් දුර වෙලා ජීවත් වෙන්න හිත සුවදායක තත්ත්වකින් පවත්ව ගන්න අවශ්‍ය කරන ධර්මය මගේ තුලින් මම පෝෂණය කරගන්නවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති